කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා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 කතමේ ධම්මා දස්සනා පහතබ්බා තීනි සංයෝජනානි කතමානි තීනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මුලින්ම මතක් කරනවා ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් නම තමන්ගේ සිත නොඑක් නොඑක් අරමුණු වලට දුවන්නට නොදී ඊ타මත් මොනක මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. පින්වතුනි අපි හිත නොයෙක් නොයෙක් අරමුණු වලට එහෙ මෙහෙ දුවන සෙලවෙන විදිහට කටයුතු කළොත් අපිට මේ කියලා දෙන ටික හොඳට ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මතක තියාගන්න පුළුවන් වෙන්නේ. හිතේ මතක හිටියේ නැත්නම් ධාරණය වුණොත් ඒක නුවණින් සිහි කළා නැවත ආවර්ජනා කළා ඒක ප්‍රතිපත්තිය සඳහා යොදා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා හොඳට මේ පින්වතුන් මතක මේ අහන දහම් කරුණ ටික සිතේ මතක තියාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මම මේ පින්වත් සියලු දෙනාටම මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න වඩාත්ම උපකාරී වෙන ඊ타මත්ම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙන්න උත්සාහවත් වෙනවා මේ සසර ඇදබැද තබන කෙලෙස් ගත්තාම ප්‍රධාන වශයෙන් සංයෝජන කියලා කියනවා සසර ඇදබැද තබන කෙලෙස් වලට තව පැත්තකින් ගත්තාම සංයෝජන කියලා කියනවා ඒ සංයෝජනයන් අතර සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා දිට්ඨිත් වන සංයෝජනත් වන ධර්මියෝ තියෙනවා දිට්ඨි නොවන සංයෝජන වන ධර්මියෝ තියෙනවා කියලා. එයින් දිට්ඨිත් වන සංයෝජනත් වන ධර්මියෝ ගත්තාම පින්වතුනි ඒ ටික මොනතරම් සීලයක් තිබුණත් මොනතරම් සමාධියක් තිබුණත් මොනතරම් වීර්යයක් තිබුණත් ඒ කෙලෙස් ටික ඒ සංයෝජන ටික අයින් කරන්න බෑ. ඒකට නුවණම අවශ්‍යයි. ඉතින් අන්නේ නුවණින්ම දැකලා නුවණ නිසාම ගෙවෙන සංයෝජන වලට කියනවා දර්ශනයකින් අයින් කටයුතු සංයෝජන කියලා ධර්මතා කියලා. එතකොට ඒකයි අභිධර්ම පිටකේ ධර්ම සංගණක ප්‍රකරණය පෙන්නනවා කතමේ ධම්මා දස්සන පහතබ්බා දර්ශනයකින් ප්‍රහාණය කට යුතු දර්ශනයකින් ප්‍රහාණය කට යුතු ධර්මතා මොනවද කියලා ඊට පස්සේ තීන සංයෝජනාන මේ තුන් සංයෝජනයක් කියනවා කතමානි තීන කුමන සංයෝජනයද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ තුන් සංයෝජනය තමයි දර්ශනයකින් පහකට යුත්තේ මෙන්න මේ සංයෝජන තුන කෙලෙස් තුන මොනතරම් සීලයක් තිබුණා සමාහිතේ සමාධි ගතියක් තිබුණා වීරියක් තිබුණත් අයින් කරන්න බෑ ඒක නුවණින්ම දැකලා නුවණින්මයි අයින් කටයුත්තේ ඒ නිසා ඒක කියනවා දර්ශනයකින්ම ප්‍රහාණය කටයුතු කෙලස් කියලා හොඳයි එතකොට අපි පොඩ්ඩක් විස්තර වශයෙන් බලමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. එතනදී පින්වතුනි විශේෂයෙන්ම සක්කාය කියලා කියනකොට සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයට නමක්. පංච උපාදාන ස්කන්ධය කියන්නේ උපාදානයට හසු වෙන. උපාදානයෙන් අල්ලගන්න පුළුවන්. උපාදානයට හිතයිසි වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ටිකට කියනවා සක්කාය කියලා. එතකොට අපි කියමු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන පවතින. සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වගේ උපාදාය රූප. මහා භූත සහ උපාදාය රූප කියන මෙන්න මේ රූප ටික ගත්තාම මේකට කියනවා රූපස්කන්ධය කියලා. යම් රූපයක ඇත්ත ඇති හැටි නොදන්නා කම තාම තියෙනවා නම් රූපයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැති වටපිටාවක තියෙන රූපයට කියනවා උපාදානයේ හිත රූපය කියලා. ඔකට කියනවා අවිද්‍යා සම්පස්සයෙන් ස්පර්ශ වෙන මානසික මට්ටමක් තියෙන කෙනෙකුට හම්බ වෙන රූපයට කියනවා මේ උපාදානීයයි කියලා රූපය රූපස්කන්ධයේද රූප උපාදානස්කන්ධයේද කියන වග පින්වතුනි තියෙන ස්කන්ධය මත නෙමෙයි ඒ ස්කන්ධයේ පිරිසිඳ දකින නුවණ ඇතිකම හා නැතිකම කියන කාරණාව මත එතකොට මේ රූපයේ පිරිසිඳ දැක්කේ නැති එතකොට තාම අවිද්‍යා සම්පස්සයෙන් අරමුණු ස්පර්ශ වෙන මානසික මට්ටමකට හම්බ වෙන රූපයට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. එතකොට ඒක හොඳට මතක තබා ගන්න ඕනේ රූප ස්කන්ධයේද රූප උපාදාන ස්කන්ධයේද කියලා කියන්නේ ආශ්‍රව හා අනාශ්‍රව මත ආශ්‍රව සහ අනාශ්‍රව කියන චිත්තචෛතසික ටික මතයි ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව ධර්මයන් තාම දුරු නොවුණු කියන මට්ටම. සාසව කියන කම අතහැරෙන්න පින්වතුන අනාසව කියන ධර්මතාවය උපන්න දවසටයි. අනාසව කියන ධර්මතාවයේ නූපදින තාක් සසරේ සෑමදාම සාසවා පඤ්ඤා නැත්නම් සාසව ධර්මයක් පරිහරණය කරනවා යන ගණිත යනවා. යම් කිසි කෙනෙක් ඒ සාසව ධර්මය අතහැරෙන්නේ පින්මුතුනි අනාසවා කියන නුවණ උපදවා ගත්තාම මිසක ඒ නුවණට සාපේක්ෂව දකින්න සාසව අනාසවා කියන නුවණ ඉපදුණු දවසටයි සාසවා කියන ධර්මතාවය අතහැරෙන්නේ මිසක එහෙම නැතිනම් සාසවා කියන ධර්මතාවය තමයි පැවැත්ම. සාසව කියන්නේ තාම කාමාශ්‍රව භවශ්‍රව ditthාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මතා දුර වෙලා නැහැ කියන එකක් දෙකක් නැති වෙන්න පුළුවන් එකක් දෙකක් තියෙන්න පුළුවන් සමහර විට එකක් නැති වෙන්න පුළුවන් සමහර එකක් තියෙන්න පුළුවන් මේ වගේ වෙනස් වෙන්න පුළුවන් නමුත් ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුණු වටපිටාවක් නෙමෙයි කියන්නේ එතකොට මෙන්න මේ සාසව මට්ටමේ ආශ්‍රව ධර්මයන් දුරු නොවුණු අනාශ්‍රව මට්ටමේ චිත්තචෛතසික හදාග මට්ටමක් හදාගත්තේ නැති ලෝකයා පරිහරණය කරන ලෝකයා ඉන්න මට්ටම කියන සාසව ධර්මයක් පරිහරණය කරන මට්ටම. එතකොට මෙන්න මේ සාසව උපාදානීය සාස්ව කමයි උපාදානයට හිත උනේ. ඒ ආශ්‍රව දුරු නොවිච්ච කමයි උපාදානයට හේතුවක් වුණා. එතකොට මේ රූපයක් තියෙන රූප උපාදාන ස්කන්ධය කියනකොට උපාදානයේ හිත උනේ සාසව ගතිය නිසායි. ආශ්‍රව බොහෝ කල සිට පැවතෙන කෙලෙස් ආශ්‍රව තාම හිඳුනේ නැතිකමයි මේ රූපයේ උපාදානයේට හිත වූවක් වෙන්න තියෙන. උපාදාන ස්කන්ධයක් වෙන්න උපාදානෙට හිත වූවක් වෙන්න මේ ස්කන්ධය හේතුනේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් තාමුල සිදුණු කම කියන එක මතක තබා ගන්නට. එහෙම නැතුව රූප ස්කන්ධය සහ රූප උපාදාන ස්කන්ධයේ භෞතික වෙනස්කමක් නිසා රූප ස්කන්ධය හෝ රූප උපාදාන ස්කන්ධය පනවනවා නෙමෙයි පනවන්න පුළුවන් කමක් නැහැ. රූප ස්කන්ධය ගත්ත චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපක්. රූප උපාදාන ස්කන්ධය ගත්ත චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං කියලා තමයි පෙන්වන්නට වෙන්නේ. ඒක රූප ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධය කියන ප්‍රභේදයේ පිමුතුනි බෙදෙන්නේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් තාම දුරු නොවුණු නිසා දුරු කලේ නැහැ කියන තැනින් සාසවා කියන වචනය කියනවා. ආශ්‍රව සහිතයි කියලා. ඒ අරමුණේ ආශ්‍රව තියෙනවා නෙමෙයි වෙන්න පුළුවන්. ඒ උපදින සිතේ ආශ්‍රව ධර්ම නොවේදිලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් තාම ආශ්‍රව දුර වෙලා නැති නිසා සාසවා කියනවා. අන්න ඒ සාසව වටපිටාවක් තියෙනකොට ඒ ඒ සාසව මට්ටමේ වටපිටාවක් තියෙන රූපයට කියනවා උපාදානයට හිතය නිසා රූප උපාදානීය උපාදාන ස්කන්ධය කියලා. ඒ මට්ටමේ ඇති වෙන වේදනාව උපාදානයට හිතයි ඒ නිසා වේදනා උපාදාන ස්කන්ධය කියලා කියනවා සංඥා උපාදානයට හිතයි ඒ හින්දා උපාදාන ස්කන්ධය කියනවා සංකාරී උපාදානයට හිතයි ඒ නිසා උපාදාන ස්කන්ධය කියනවා විඥානී උපාදානයට හිතයි ඒ නිසා උපාදානීය කියලා කියනවා එතකොට හොඳට මතක තබා ගන්න ඕනේ රූප කියලා කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප කන බොන ආහාරයෙන් හැදෙන පටවියාපෝ තේජෝ වායෝ අපේ භාෂාවෙන් අපිට තේරෙන විදිහට ගත්තු පස්දිය ගිනසුලන් හතරෙන් නිර්මිත වෙච්ච කන බොන ආහාරයෙන් හැදුණු ඒහා බැඳුණු සියුම් රූප ගති වර්ණ සතහන සද්ද රූපය ආදී උපාදාය රූප කියන ticket කියනවා මහා භූතයන්ගේ උපාදාය රූපේ කියලා මහා භූතයන්ගේ උපාදාය රූපය කියලා. මෙන්න මේ ටික ඔක්කොටම කියනවා උපාදාන ස්කන්ධය කියලා. රූප උපාදාන ස්කන්ධය. ඊගාවට චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගහන සම්පස්සේ කියන කුමන හෝ ස්පර්ශයක් නිසා සැප සහගත වේදනාවක් හෝ දුක් සහගත වේදනාවක් හෝ උපේක්ෂා සහගත වේදනාවක් ඇති වෙනවා නම් වේදනාව කියන්නේ විඳීම් ස්වභාවයේ හිතක ඇති වෙන සිතුවිලි මාත්‍රයක් එකට කියනවා චෛතසික කියලා. චෛතසික මාත්‍රයක් මේ වේදනාව කියන එක. වේදනාව කියන එක විදීම් ස්වභාව මාත්‍රයක් සිතේ ඇති වෙන අවස්ථාවට ස්පර්ශය නිසා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සම්පස්සජා වේදනා කියලා මේ වේදනා ස්පර්ශයෙන් හටගන්න ස්වභාව මාත්‍රයක් මේ වේදනාව වේදනා උපාදාන ස්කන්ධය වෙනවද වේදනා ස්කන්ධය වෙනවද කියන එක මතක වෙන්නේද අර විදිහටමයි බොහෝ කල සිට පැවතෙන කෙලෙස් තාම දුරු උනේ නැහැ දුරු කළ නැහැ කියන තැනකින් සාසවා වුණා නම් එහෙනම් මේ වේදනාව උපාදාන කරගන්න හිතයිසි උපාදානයේ හිතයි සාසවා උපාදානීය එතකොට සංඥාව කියලා කියන්නේ හඳුනනවා කියන එක. වේදනාව කියන්නේ විඳිනවා වගේම සංඥාව කියලා කියන්නේ හඳුනනවා කියන එක. රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා. හඳුනනවා කියනකොට රූපයක් ගත්තාම මේ රූපයට වඩා අපි කියමුකෝ කවුරු හරි එනවා. කවුද එන්නේ කියලා අපිට හරියට නමක් තීවෙන්නේ නැහැ. මොකද මේ හඳුනා ගන්න බැරි වෙච්ච ඉඳ ලඟ වෙනකොට ආ කරෝලිස් මාමන එන්නේ කියනවා. මොකද හඳුනාගත්ත හින්දා. ඈ අන්න ඒ වගේ රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා. මේ ශබ්දයට වඩා මේ ශබ්ද වෙනස් කියලා හඳුනා ගන්න අර්ථයෙන් සංඥා කියලා කියනවා. රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා, ස්පර්ශයන් හඳුනනවා. එතකොට මේ හිතේ ඇති මොහොතකට ඇති වෙන ගති මාත්‍රය හඳුනා ගැනීම කියනක සංඥාව කියන එක. එතකොට මේ සංඥාවද සංඥා ස්කන්ධයේද සංඥා උපාදාන ස්කන්ධයේද කියන එක වෙන්නේ අර වගේමයි. බොහෝ කල සිට පැවතෙන කෙලෙස් තාම යම් సంతානයක හිඳිලා නැත්තම් ඒ ආශ්‍රව දුර වෙන දුර වෙලා අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය යම් මනසක සාක්ෂාත් වෙලා නැත්තම් ඒ වටපිටාවට කියනවා ශාසව කියලා. එතකොට ඒ උපදින සිතේ ආශ්‍රව නොයෙදෙන්න පුළුවන් කෙලස් නොයෙදෙන්න පුළුවන් නමුත් තාම ආශ්‍රයයෙන් කෙලසුන්ගෙන් නිදිච්ච මනසක් නෙමෙයි. ඒ නිදිච්ච මනසක් නෙමෙයි කියන මට්ටමට කියනවා සාසව කියලා. අන්නේ සාසව මට්ටමේ මනසකට නැත්තම් මනසකින් පරිහරණය කරන සාසන ආශ්‍රයයෙන් කෙලසුන්ගෙන් නොමිදුණු මනසකට උපදින හමු වෙන සංඥාවට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. ඒ සංඥාව එයාට උපාදානය ඇති කරන්න හිතයි. මොකද ආ බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රව තාම හිඳිලා නැති නිසා. ඊගාවට සංකාරය කියලා කියන රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන කියලා යතහයතනං සංජානති තතතතන වූවර යම් යම් ආකාරයකට හඳුනනදී ඒ ආකාරයට හිතනවා එක ආකාරයට හඳුනනකොට අපි ඇතිලිය කියලා හිතනවා. ඒ මැටි ටිකම තව වෙනස් ආකාරයකට හැදී හිටිනකොට තව ආකාරයකට හඳුනනවා. මුට්ටිය කියනවා තව ආකාරයකට හැදෙනකොට ඒ හැඩේ හඳුනනවා. කොරහ කියනවා තව ආකාරයකට හැදෙනකොට ඒ හැඩේ හඳුන ගන්නවා. නෑබිලිය කියනවා ධාතුව යම් යම් ආකාරයකට පිහිටන්න පිහිටන්න එක එක ආකාරයේ හැඩ හඳුන ගන්නවා. හැඩ පහළ වෙනවා. පහළ පහළ පහළ වෙන පහළ වෙන හැඩ හඳුනා ගන්නවා. හඳුනාගන්නේ හැඩවලට මුට්ටිය, කොරහ, ඇතිලිය, නැබිලිය කියලා අපි හිතනවා. අනේ හිතන අර්ථයෙන් සංකාර. તો රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන කියලා මෙන්න මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර අරමුණු වලට හිතන කමට කියනවා සංඛාරස්කන්ධිත සංචේතනා කියලා. එතකොට විඥාන කියලා කියනවා. දැනගන්නවා විශේෂයෙන් දැනගන්න අර්ථයෙන් විඥාන. රූප ඇස් ඉදිරිපිට ආපු රූපය දැනගන්නවා. කනට ගැටෙන ශබ්දය දැනගන්නවා. නාසයට ගැටෙන ගන්ධය දැනගන්නවා. දිවට ගැටෙන රසය දැනගන්නවා. කයට ස්පර්ශ වෙන ස්පර්ශයෙන් දැනගන්නවා. මේ දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් කියන විඥානය කියලා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප ධම්ම කියන මේ අරමුණු දැනගන්න කමට කියනවා විඥානය කියලා, සිත කියලා. එතකොට මේ විඥානය සහ විඥාන ස්කන්ධය සහ විඥාන උපාදාන ස්කන්ධය කියන දෙකද බෙදෙන්නේ අර විදියක. බොහෝ කල සිට පැවතෙන කෙලෙස් තාම දුරු වෙලා නැහැ. එහෙම නැතිනම් අනාශ්‍රව චිත්ත චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය තාම ඉපදිලා නැහැ කියන තැනින් සාසවයි කියලා කියනවා. සාසව වචනය හොඳට මතක තබා ගන්න සාසව කියන වචනේ කරුණු දෙකක් මත. එකක් බොහෝ කල් සිට පැවත එන කෙලෙස් දුර වෙලා නැහැ කියන තැනින් සාසව කියලා කියනවා. තව පැත්තකින් අනාශ්‍රව චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් වෙලා නැහැ කියන තැනින් සාසව කියනවා. ඒ සාසව මට්ටමේ කෙලෙකුට සාසනව මට්ටමේ සිතකට සිතක් ගත්තාම සාසව මට්ටමේ විඥානයක් හිතක් ගත්තාම දැනගැනලා ගත්තාම මේ විඥානය උපාදානයේ හිතයි උපාදානීයයි ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ගත්තාම රූපය පස්දිය දිනසුලන් හතර නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ සහ උපාදාය රූපයි වේදනා සංඥා චේතනා කියන්නේ සිතේ ඇති වෙන ගති ටිකක් චෛතසික ටිකක් විඥානය කියලා කියන්නේ අර ඉහත කියපු රූපයි ඉහත කියපු චෛතසික චෛතසික ටිකයි දෙකම එකට එකතු කරලා සම්මිශ්‍ර කළා කවලම් කළා දැනගන්නේ කාර්තේ රූප ටික නාම වලට අයිති නාම ටික රූප වලට අයිති කියලා රූපේ නාමයට කවලම් කළා නාමයේ රූපයට කවලම් කළා දෙක එකට බහලා බහලන අර්ථයෙන් තමයි මේ දැනගැනින්න වෙන්නේ එතකොට ඒ දැනගන්නකම කියනවා විඥානනයේ ලක්ෂණයට කියනවා දැනගන්නවා කියලා එතකොට ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ටික කෙලස් ධර්ම දුරු නොවුණු මනසකට කියනවා උපාදානීයයි කියලා. ඔන්න මෙන්න මේ ස්කන්ධ පංචකය ගත්තාම මේ ස්කන්ධ පංචකයට කියන සක්කාය කියලා. ඒ සක්කාය කියන එක මේ ස්කන්ධ ටික රූපයේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි වේදනා සංඥා චේතනා චෛතසික ස්පර්ශයෙන් උපදින්නේ විඥානය කියන එක මේ නාම රූප දෙක ප්‍රත්‍යයෙන් ඉහත කියපු රූපියත් හේතු කියපු සිතුවිලි දෙක එකතු කළා කවලම් කළායි දැන ගැනීමක් වෙන්නේ කියන එක නොදන්නා ලෝකෙට නොදන්නා කම නිසා මෙන්න මේ සක්කාය අරබය දිට්ඨියක් ඇති වෙනවා ලෝකෙට. ඒ සක්කාය අරබය ඇති වෙන දිට්ඨියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මොකද්ද දිට්ඨිය? මොකද්ද සක්කාය දිට්ඨිය? දිට්ඨිය කියලා කියන්නේ රූපං අත්තතෝ සමුනුපස්සති. රූපවන්තං වාත්තානං අත්තනීව රූපං රූපස්මින් අත්තානං හතර ආකාරයකට දිට්ඨිය තියෙනවා. රූපේම ආත්මය හැටියට කෙනෙක් දකින්න පුළුවන්. මේ මගේ ආත්මය නැත්නම් මේ මම කියන්නේ රූපෙටම තමයි. රූපය තමයි මගේ ආත්මය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් අත්ත නීවා රූපං රූපය කියන එක ආත්මයට හිත එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රූපය මරණයෙන් පස්සේ ඉදිමිලා පුපුරලා නිල්වලා පොළවට පස් වෙන්න පුළුවන්. ඒත් මගේ ආත්මය නම් නැති වෙන්නේ නැහැ කියන තැනින් කෙනෙක් දකින්න පුළුවන් රූපේ ආත්මය නෙමෙයි. හැබැයි රූපය මගේ ආත්මේ පවතින හිත එකක් කියලා දකින්න පුළුවන්. ඒකට අත්නීවා රූපං. රූපවන්තං වාත්තාන. තව කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මගේ ආත්මය තමයි දැන් මේ රූපයක් විදිහට තියෙන්නේ. හැබැයි යම් වෙලාවක රූපේ විනාශ වෙනකොට මගේ ආත්මයේ ශනිකව රූප ස්වභාවය අතරලා වෙනස් ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. කියන තැනකින් රූපවන්තං වාත්තාන. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් රූපස්මින් අත්තාන. මේ රූපේ ආත්මය නෙමෙයි හැබැයි මේ රූපය ඇතුලේ බැහැගෙන තමයි මගේ ආත්මය තියෙන්නේ. කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනවා වගේ මගේ ආත්මය මේ රූපය ඇතුලේ බැහැගෙන ඉන්න පුළුවන් කියන අදහසක් තියෙන්න පුළුවන්. මේ රූපේම ආත්මය හැටියට ඒ වගේම රූපය ඇසුරු කරගෙන ආත්මයේ හැටියට ආත්මීය රූපවත් එකක් හැටියට රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා මේ විදිහට තව ආත්මයක් ගැන රූපය ඇසුරු කරගෙන පවතින ආත්මයක් ගැන දික්තිය ඇති වෙන්න පුළුවන්. රූපය ඇසුරු කරගෙන පවතින ආත්මයක් ගැන දිට්ඨිය ඇති වෙන්න පුළුවන් අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මේ වගේ රූපේත වගේම වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංකාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය කියන එකට කිව්ව සක්කාය කියලා අර රූපෙට කිව්වා වගේම එකකට හතර ගානේ මේ දික්තිය ඇති වෙන්න පුළුවන් වේදනාවම ආත්ම හැටියට වේදනාව ආත්මයට හිත එකක් හැටියට වේදනාව ආත්මවත් එකක් හැටියට වේදනාව තුල ආත්මය තියෙනවා කියලා මේ විදිහට සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ ආරම්භයම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ ආරම්භයම හතර හතර ආකාරයකට මේ දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඔකට කියන විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කෙනෙකුගේ సంతානය තුළ ඇති වුනහම ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සක්කාය ස්කන්ධ ටික අර මං ඉහත කියපු හතර ආකාර දිට්ඨියෙන් දිට්ඨිගත වුනහම සක්කාය දිට්ඨිය ඇති වෙනකොට එතන ගොඩ නැගෙන්නේ මේ මම මම මේ මම කියන හැඟීම තමයි ඉන්නේ එන්නේ මම සත්‍යයක් මම පුද්ගලයෙක් කියන හැඟීම ගොඩනැගෙනවා. තව සත්වයෝ ඉන්නවා තවත් පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම තමයි මේ සක්කාය දිට්ඨියෙන් කරන්නේ වර්තමානයේක සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා කියන සත්ව පුද්ගල සංඥාව ලකුණු කරනවා. සත්ව පුද්ගල භාවය ඇති වෙන්නේ මේ මම සත්වයේ පුද්ගලයේ තවත් සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියන හැඟීම තියෙන මෙන්න මේ සක්කාය දිට්ඨිය නිසා. එතකොට මේ සක්කාය දිට්ඨිය මේක සක්කාය දිට්ඨිය නේද? තමන් ඉන්නවා කියන එක තමන් සත්‍යය කියන එක තව සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියන ස්වභාවය ඇති උනේ මෙන්න මෙහෙම නේද? මේකට නේද සක්කාය දිට්ඨිය කියන්නේ කියලා දන් නැත්තම් තමන් සත්වයේ පුද්ගලයෙක් තවත් සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා තේරෙනකොට දැනෙනකොට ඉබේමයි කාංකා විමුති ඇති වෙන්නේ. එහෙනම් මේ සත්වයා අතීතයේ කොහේ ඉඳද්ද? කොහොම ඉඳද්ද? මොන තැනක ඉඳද්ද? කොහේ මොන මොන විදිහට අතීතයේ ඉඳද්ද කියලා පුම්බන්තේ කාංකතිය ඇති වෙනවා. වර්තමාන සත්වයේ කැටියට දකිනකොට පුද්ගලයේ කැටියට දකිනකොට තමන්ව දකිනකොටම තමන්ට හොඳට පේනවා තමන් ඉන්නවා තමන් පුද්ගලෙක් තමන් සත්වෙක් තවත් සත්වෙ ඉන්නවා කියලා දකිනවා નિરાයාසයෙන්මයි ප්‍රශ්නේ ඇති වෙන්නේ එහෙනම් මේ ඉන්න පුද්ගලයා ඉන්න සත්වයා අතීතයේ කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන මොන විදියට ඉඳද්ද කියලා අන්න අතීතයේ ආරම්භය විචිකිච්ඡාවක් ඇති වෙනවා කංකතියක් ඊට පස්සේ අනාගතයේ ආරම්භය එහෙනම් මේ ඉන්න සත්වයා ඉන්න පුද්ගලයා ඒ මම අනාගතේ කොහේ උපදීද මොන විදිහට උපදීද මොන වගේ තැනක උපදීද මොකෙක් වෙලා මොකෙක් වෙයි දන්නේ කියලා අපරන්තේ කංකති ඒ මම කොහේ ඉඳන් මෙතෙන්ට ආවද මෙතෙන් ඉඳන් කොහාට යයිද මේ සත්‍ය කොහේ ඉඳන් ආවද කොහාට යයිද ආපහු කියලා පුබ්බන්ද අපරන්තේ කංකති කියලා මෙන්න මේ විචිකිච්ඡාව කියන එක ඇති වෙනවා කියන එක નિરાයාසයෙන් වෙන්නේ. සක්කාය දිට්ඨිය ඇති වෙනකොටම විචිකිච්ඡාව ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. විචිකිච්ඡාව ඇති වෙනකොටම කෙසේද කෙසේද යන විමුක්තිය ඇති වෙනකොටම ඒ පුද්ගලයාට ඒ සත්වයාට විමුක්තියක් හොයන්න විමුක්තියක් හොයන්න නොයෙක් නොයෙක් විදිහේ වෘත සමාදානයන් කරනවා මේ වගේ දැක්මක් තියෙන කෙනා ඒ තමන්ගේ ආත්මය ගලවා ගැනීම සඳහා නොයෙක් නොයෙක් ක්‍රම උපායන් ආත්මය සූපත් කර ගැනීම සඳහා නොයෙක් නොයෙක් ක්‍රම උපායන් හොයනවා කියනක වළක්වන්න බෑ ඒකට කියන සීලබ්බත පරාමාස කියලා. එතකොට මෙන්න මේ කෙනෙකුට මෙහෙම දකින්න පුළුවන් නම් කෙනෙකුට මේ සක්කාය දිට්ඨිය කියන එක සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙන්න එයා දකිනවා ඉස්සෙල්ලාම හොඳට යම් රූපයක් තියෙනවා නම් මේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි කනබුන ආහාරයි ගුණ පොඩස් ටිකක් තියෙන්නේ එහෙම නැත්නම් මහා භූත සහ උපාදාය රූපයි කියලා හොඳට රූපය ගැන දන්නවා නම් කනබුන ආහාරය නිසා මේ රූපය ඇති උනේ කියලා දන්නවා නම් එතකොට අන්න එයා ටිකක් මේ රූපය කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා ටිකක් ටිකක් හරි අවබෝධය ඇති වෙනවා නම් රූපය ආත්ම වශයෙන් දකින දික්තිය අතහැරෙනවා රූපයම තව ආත්මයක් කියන හැඟීම අතහැරෙනවා පඨවි ධාතු තේජෝ ධාතු ආපෝ ධාතු වායෝ ධාතු තව පැත්තකින් ගත්තොත් පස් දිය ගිනසුලන් හතර කියලා දකිනකොට පස්තික පුද්ගලයේ සත්‍යයේ දිය ගිනි හුළඟ පුද්ගලයේ සත්‍යයේ කියන දෘෂ්ටි ඇති වෙන්නේ ඒක නොදන්නකමයි දෘෂ්ටි ඇති වෙන්න හේතුව. ඒ වගේ මේ ශරීරයේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන තද කොටස් 20ක් තියෙනවා පටවි ධාතු. තව පැත්තකට පස් හා ස්වභාවයට සමානයි. පිප්පෙන් කරව ලේ දහඩිය කියලා කොටස් 12ක් තියෙනවා ආපෝ. ජලය හා ස්වභාවයට සමානයි. ඒ වගේම දවන තවන දිරවන පැසවන ස්වභාව හතරක් තියෙනවා තේජෝ. ගින්න කියන ස්වභාවයට සමානයි. හමන පිම්බෙන හැකිලන ස්වභාවයෙන් කොටස් 6ක් තියෙනවා වායෝ. එතකොට හුලඟට සමානයි. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි කනගුණ ආහාරයෙන් හැදෙන්නේ කියලා කෙනෙකුට දකිනවා නම් බලනවා නම් නිතරම මෙනෙහි කළා. රූපය රූපය ඇතිවීම නැතිවීමත් බලනකොට රූපය ආත්ම හැටියට තියෙන දෘෂ්ටිය අතහැරෙනවා. රූපය ආත්මයට හිත එක කියන දෘෂ්ටිය අතහැරෙනවා. රූපය කොහටවත් හිත වෙලාවක් කව කොහටවත් හේතු වෙලාවක් මේ කාගවත් ආත්මේ වෙලාවක් නෑ. ඒක සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදිලා තියෙනවා. ඒ වගේම වේදනා සංඥා සංකාර කියන ධර්මතා විඳින කමක් තියෙනවා නම් හඳුනන කමක් තියෙනවා නම් හිතන කමක් තියෙනවා නම් ඒවා සිතේ ඇති වෙන ගති චෛතසික කියලා කියන්නේ චෛතසික ටිකක් ස්පර්ශයෙන් ඇති වෙන්නේ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා කෙනෙක් දකින දකිනවා නම් බලන්න පුළුවන් නම් බලනවා නම් ඒ අරඹය තියෙන දික්කේ ක්‍රමයක් ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අතහැරෙනවා එතකොට විඥානයේ රූපයක් දැනගන්න නම් නාම රූප කියලා දෙකක් ඕනේ. ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙන්න ඕනේ. ඒ රූපේ හම්බ රූපේ එනකොට විඳිනවා, හඳුනනවා, හිතනවා කියලා සිතේ gati ටිකකුත් දෙන්න ඕනේ. එතකොට රූපයක් දැනගන්න පුළුවන්. රූපයක් දැනගන්න නම් විඳිනවා, හඳුනනවා, හිතනවා කියන gati නැතුව දැනගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම නැතිනම් රූපය කියන ධර්මතාවයක් නැත්තම් ඒ දැනගන්න පුළුවන් කමක් නැහැ. රූපයක් විතරක් තිබුණට දැනගන්න රූපයක් දැනගන්න පුළුවන් කමකුත් නැහැ. වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් විතරක් තිබුණත් දැනගන්න පුළුවන් කමකුත් නැහැ. ඇස් ඉදිරි පිටට රූපෙකුත් එන්න ඕනේ. ආපු රූපේ ආරම්භය විදීන් ස්වභාවයක්, හැඩේ හඳුනන ස්වභාවයක්, හැඩේට හිතන ස්වභාවිකුත් ඇති වුනහමයි දැනගන්නේ දැනගන්න කියන එක ඇති උනේ ඒ දැනගන්න හේතු වෙන නාම රූප දෙක නිසාම දැනගන්නවා ඒ නාම රූප දෙක. ඇහත් රූපියක් දෙක නැති වෙනකොට ඒ විඳිනකම හැඩේ පේනකම හිතමුකම නැති වෙනවා. ඒ නැති වෙනකොට දැනගන්නකම නැති වෙනවා කියලා දැනගන්නවා කියන එක සිත කියලා කියන්නේ විඥානය කියන්නේ ඒක දැනගන්නේ කොහොමද මේ නාම රූප දෙක නිසායි රූපයක් විතරක් තිබුණොත් මලමිණියකට දැනගන්න බෑනේ බෑ රූපයක් විතරක් තිබුණොත් දැනගන්න බෑ. නාම විතරක් තිබුණොත් අරූප ලෝකේ රූප දැනගන්න පුළුවන් කමක් නැහැ. මොකද නාම තිබුණා රූප නැති නිසා. මලමිණියක රූප තිබුණාට නාම එහෙනම් රූපයක් වෙන්නත් උනේ නාම ධර්මයක් වෙන්න උනේ මේ දෙකම නිසයි දැනගන්නේ කියලා හොඳට බලනවා නම් අන්න නාම රූප නිසා විඥානය වෙන්නේ කියලා දන්නවා. එතකොට එහෙනම් මේ විඥානය කියන එක ආත්මයක් හැටියට හිත කියන එක මම හැටියට පුද්ගලෙක් හැටියට ගන්නකම ටික ටික ටික අඩු වෙනවා කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේකයි පංච උපාදාන ස්කන්ධය කියනකොට මට පුද්ගලයෙක් සත්වයේ කෙනෙක් කියලා අදහස ඇති වෙනකොට ඒ කෙනා කියලා සිහි වෙන තැනක තියෙන රූපය ඒ කෙනා කියන හැඟීම හඳුනන වේදනා සංඥා චේතනා කියන නාම මේ නාම රූප දෙක නිසා දැනගත්තා කියලා අපිට බලන්න පුළුවන් නම් බලනවා නම් මෙන්න මේ සක්කාය ආරම්භය දිට්ඨිය ඉබේමයි මේ ස්කන්ධ ටික පුද්ගලයේ සත්‍යයක් ආත්මයක් කියන හැඟීම ගෙවෙන්නේ. ඒ ගෙවෙනකොට පුද්ගලයේ සත්‍යය කියන හැඟීම අතහැරනකොට ඉබේමයි එයාට නුවණක් එන්නේ මේ පුද්ගල භාවය හැදුනේ මෙහෙමයි කියලා. එහෙනම් මේ ආයතන ටික හැදුනේ කොහොමද කියලා ඉබේම මේ විචිකිච්ඡාව නැත්තම් කාංකාව දුරු වීම පිණිස ශනිකව මේ නාම රූප ධර්මයන්ට නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවෙන්න හේතු වෙච්ච හේතු ධර්මෝ පේනවා පටිච්ච සමුපාදේ පෙර අවිද්‍යා කර්මයට මේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හටගත්තා එතකොට ඒ අරබය මේ පුද්ගලයෙක් සත්වයෙක් ආත්මයක් කියලා ditthi ඇති වෙන විදිහට හිතපු නිසා මෙන්න මේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි ඇති වුණා නේද කියලා එයා දකිනවා. ඒක නොතේරෙනව මම නැවත මතක් කළොත් වර්තමාන ස්කන්ධ පංචකයට සත්‍ය පුද්ගලික ආත්මයක් කියන විදිහට හිතන එකටයි ditthිය කියලා කිව්ව සක්කාය ditthිය. ඒ සක්කාය ditthිය නිසායි පෙර තමන් හිතිය මතුවට කොහෙද දන්නේ කියලා විචිකිච්ඡාවක් ඇති උනේ කෙනෙකුට සක්කාය දිට්ඨිය නැති වෙනවා නම් සක්කාය දිට්ඨිය නැති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි හොඳට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ ඥාත පරිඥාව සැබෑ ස්වභාවය දකිනවා එතකොට ඒ වගේම ස්කන්ධ ටික ඇති වෙච්ච හැටි පෙන්වනවා ස්කන්ධ ටික නැති වෙන හැටි පෙන්වනවා එහෙම ඇති වෙච්ච නැති වෙච්ච හැටි පෙන්නකොට සක්කාය දිට්ඨිය කියන එක ඒ කියන්නේ රූපයම ආත්මයක් හැටියට රූපය අසුරු කරගෙන ආත්මයක් වේදනාව ආත්මයක් වේදනාව අසුරු කරගෙන ආත්මයක් තියනවා කියන ටික නතර වෙනවා ගන්න අපහසුයක් දැන් පුද්ගල භාවයක් නෙමෙයි පුද්ගලයක ආත්මයක් නෙමෙයි මෙතන නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා නුවණ ආවහම ඒ නාම රූප ධර්මය ඇති උනේ කොහොමද කියන එකට ප්‍රත්‍ය සොයන්න ගියාම තමයි අන්න අර විචිකිච්ඡාව නැති වෙන්නේ. කියන්නේ පෙර තමන් කොහෙවත් හිටියා නෙමෙයි. පෙරත් අවිද්‍යා කර්මය නිසා මේ වගේම විපාක ස්කන්ධ ටිකක් ඇති වුණා. විපාක ස්කන්ධ ටික නොදන්නාකම නිසා මේ පුද්ගල දෘෂ්ටියක් ඇති කරගෙන දැන් තියෙයි කියලා දන්නවා. අද පුද්ගල දෘෂ්ටිය දුරු නොවුනොත් කුසල කුසල කර්ම රැස් කරගන්නවා. ඒ කර්ම නිසා නැවතත් විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. එදාට විපාක ස්කන්ධ ටික නොදන්නකොට මේ වගේම පුද්ගල ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්නවා. එදාට පුද්ගලාත්ම දෘෂ්ටිය ඇති වෙච්ච හැටි නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් ආයෙත් කර්ම රැස් කරනවා. ආයෙත් කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇති වෙනවා කියලා සත්වයේ පුද්ගලයෙක් ආව හෝ යනවා නෙමෙයි. මේ සක්කාය දිට්ඨිය නිසා කර්ම රැස් වෙන හැටිත් කර්ම නිසා නැවත විපාක ස්කන්ධ ටික හැදෙන හැටිත් විපාක ස්කන්ධ ටික නැවත සක්කාය දිට්ඨිය ඇති වෙන හැටිත් සක්කාය දිට්ඨිය නිසා නැවත කර්ම රැස් වෙන හැටිත් කියලා පටිච්ච සම්පදාය ධර්මයේ දකිනවා මෙන්න මේ ටික දකිනකොට එයා දන්නවා එහෙනම් මේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ඒ මේ අත දුවන සැරිසරන මේ සංසාර දුක නිමා කරගන්න තියෙන්නේ වෙන කිසිම ක්‍රමයකින් නෙමෙයි. මේ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා මේ ස්කන්ධයන්ගේ තියෙන සක්කාය දිට්ඨිය අයින් කළා ඒ වගේම මේ ස්කන්ධ ටිකට ප්‍රත්‍ය නැත්තම් මේ ස්කන්ධ ටික සිද්ධ වෙන තැන ස්කන්ධ ටිකට මේ පුද්ගල භාවය ඇති කරගන්න තැන තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක් තියෙන්නේ නේද කියලා අවබෝධ කරගන්න එකයි මේ සසර ගමන අවසන් කරගන්න තියෙන එකම ක්‍රමය කියන නුවණ එනවා නුවණ ඇති කරගන්නවා එතකොට මේ සසර ගමන අවසන් කරගන්න තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය පිරිසිදු දැකලා ඒ ස්කන්ධ ටිකට පටිච්චසමුප්පාද ධර්මතාවයක් ස්කන්ධ ටික කියලා පෙන්වන එකයි. ස්කන්ධ ටික පිරිසින් දැකලා ස්කන්ධ ටිකද පටිච්චසමුප්පාද ධර්මතාවයක් කියලා පෙන්නපු පමණකින් පෙන්නන පමණකින් මෙපමණකින්ම සියලුම දුක ගෙවා ගන්න පුළුවන් කියන නුවණක් ඥාන දර්ශනයක් ඇති වෙනවා. පටිච්චසමුප්පාද ධම්මේස ඥානං කියලා. අන්නේ නුවණ ඇති වෙනකොට විමුක්තිය සඳහා විසුද්ධිය සඳහා නොයෙක් නොයෙක් වෘත සමාදාන වෙන ගතියෙන් අතහැරෙනවා. ඒක සීලබ්බත පරාමර්ශ කියන එක අතහැරෙනවා. සීල් වෘත පරාමර්ශණය කරන එක අතහැරෙන්නේ අන්නේ වර්තමාන පුද්ගලයා කියන තැන ඇති උනේ සක්කාය දිට්ඨිය නිසායි. පුද්ගලයා අතීතයේ ඉඳද්ද අනාගතයේ ඉඳද්ද කියන ටික ඇති උනේ මේ වර්තමාන නාම රූප දෙක සත්‍ය ප්‍රත්‍ය ටික නොදන්නා කමයි. වර්තමාන පුද්ගල භාවය ඇති උනේ මෙතන තියෙන ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නා කමයි නාම රූප දෙක පිරිසිඳ නොදන්නා කමයි සක්කාය දිට්ඨියට පුද්ගල භාවය සත්‍යය කියන කම ඇති වෙන්න හේතුව කියලා දැක්කා වර්තමාන සත්‍යය කියන එක ඇති උනේ මේ නාම රූප දෙකේ ස්වභාවය නොදන්නා කම නිසා නේද කියලා සත්පුද්ගල භාවය ඇති වෙච්ච ඇති නොදන්නා කම හේතු වුණා සක්කාය දිට්ඨියට ඒ කියන්නේ නාම නාම රූප දෙකේ ප්‍රත්‍ය නොදන්නා කමයි හේතුනේ පුබ්බන්තේ කංකති අතීතයේ අපි ඉඳද්ද කොහේ ඉඳද්ද කියලා කංකති ඇති වෙන්න. ඒ කංකතියයි හේතුනේ නොඑක් නොඑක් විදිහ වෘත සමාදන් වෙන්න. දැන් නාම රූප දෙක මේ සක්කාය කියන එක පිරිසිඳ දැක්කහම දිට්ඨිය අයින් කරන්න පුළුවන්. දිට්ඨිය අයින් වෙනවා කියලා කියන්නේ නිකම්ම නෙමෙයි. මේ මම පුද්ගලයෙක්, මම සත්වයෙක්, මාව තවත් ආත්මයක් තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියන කෙලෙසියයි ගෙවෙන්නේ. සක්කාය දිට්ඨිය අයින් වෙනකොට ඒ කෙලෙසියයි අයින් වෙන්නේ. එතකොට ඒ කෙලෙසිය අයින් වෙනකොට ඉබේමයි එහෙනම් අපි අතීතයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද අනාගතයේ අපි ඉපදෙයිද උපදිනව කොහේ උපදීද කියලා කංකතිය අතහැරෙන්නේ. අතීත අතීතයේදීත් මේ වගේම පටිච්ච සමුපාද ධර්මතාවයක්. අදත් මේ පුද්ගල භාවය ඇති උනේ මේ ස්කන්ධ ටිකට කෙලස් ටික දික්තිය යෙදීමේ කියලා දන්නවා. ඒ ටික ගන්න දන්නකොටම පුබ්බන්ති අපරන්තේ කංගති අතහැරෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ටික පෙන්න්නේ ඉමේ ධම්මා දස්සනා පහතබ්බ මෙන්න මේ ධර්මතා දර්ශනින් පහකට යුතු කුමක් මේකද දර්ශනේ නුවණින් ස්කන්ධ ටිකත් ස්කන්ධ ටිකේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් දැක්ක යුතුයි ඊට පස්සේ ඒ ස්කන්ධ ටිකද ප්‍රත්‍යසේවීම් අර්ථයෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ පෙන්විය යුතුයි. මෙන්න මේ පටිච්ච සමුපාදය හරහා ස්කන්ධ ටික පෙන්වනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස කියන මෙන්න මේ කෙලෙස් ටික ගෙවෙනවා අන්න ඒකට කියනවා මේ ධර්මතා දස්සනා පහතබ්බා කියලා දර්ශනයෙන් පහකට උතු කියලා. ඉතින් හොඳට මතක තියාගන්න මේ සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා මමද සත්වයෙක් නේද කියන හැඟීමක් තියෙනවා නම් අපි අතීතයේ ඉඳද්ද කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද අපි අනාගතේ උපදීද උපදිනනම් කොහේ උපදීද කියන මේ කෙලෙස් ටික මොනතරම් සමාධියක් තිබුණත් මොනතරම් සීලයක් තිබුණත් මොනතරම් වීර්යයක් තිබුණත් දුරු කරන්න බෑ දුරු වෙන්නේ මේ ටික දුරු වෙන්නේ දර්ශනයකට මෙන්න මේ ඇත්තම දැකලා වර්තමාන පුද්ගලයා සත්වයා මම කියලා හිතෙන තැනක තියෙන ස්කන්ධ ටික පෙන්වීමෙනුත් අතීතේ අනාගතේ මම හිතියද නැද්ද කියන තැනක වෙච්ච සිදුවෙච්ච සිද්ධාන්තය පටිච්ච සම්පදාය ධර්මතාවයක් කියලා ඒ ඌදේ ඒ විදිහට පෙන්වීමනොත් මේ කෙලෙස් ගෙවන්න පුළුවන් මිසක වෙන කිසිම වෙලාවක මේ කෙලෙස් ගෙවන්න පුළුවන් කමක් නැහැ. උදේ ඉඳන් පැය 24ක්ම එක දශමයක්වත් නැගිටින්න නැතුව පරයන්ක බඳගෙන ඉන්න පුළුවන් තරම් චිත්ත සමාධියක් තිබුණා. මේ කෙලෙස් ගෙවෙන්නේ නැහැ. එතකොට මේ කෙලෙස හැංගෙන එක විතරයි වෙන්නේ. හොඳට මතක තබා ගන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධයෙන් වර්තමාන සක්කාය කියන්නේ මොකක්ද කියන එකත් සක්කාය අරඹය මේ ධිට්ඨියක් ඇති වුණා නේද කියන එකත් ඒ සක්කාය පිරිසිදු දැක්කොත් මේ මේ විදිහට රූපයේ සතර මහා ධාතුයි ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ වගේ ස්කන්ධයන් ටිකක් ස්කන්ධයන්ට ප්‍රත්‍යය පෙන්වුවොත් මේ ධිට්ඨිය ගෙවා ගන්න පුළුවන් ditthිය ගෙවා ගත්තොත් නෙවෙයි පුබ්බන්තය අපරන්තය කංකතිය අතහැරෙන්නේ කංකතිය අතහැරෙනුත් නෙවෙයි සීලබත පරාමාස අතහැරෙන්නේ කියලා කෙලෙසෙන් කෙලෙසේ ගෙවා ගන්න හැටි මේ කෙලෙසේ අතහැරීමෙන් අනිත් කෙලෙසේ ඒ කෙලෙසේ අතහැරීමෙන් අනිත් කෙලෙසේ අතහැරෙන හැටි නුවණින් දැනගෙන මේ පෙන්වපු ආකාරයට දර්ශනය දැකලා මේ සංයෝජන ටික ගෙවා ගන්න උත්සාහවත් වෙන්න කියනවා ඒ සඳහා ඔබ සියලු දෙනාට මේ දේශනාව හේතුපොනිස්සියම වේවා කියලා මතක් කරනවා. අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අපි අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සිවම් පදං